පින්වත් හැමදෙනාටම තිරුවන් සරණයි. මෙතන අපි හොඳට තේරුම් ගන්න ඕන වචනයක් තියෙන මේ පටිච්ච කියන වචනය මේ පටිච්ච සමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වෙන එක සහ මේ පටිච්ච කියන වචනය යොදා ගන්න තැන පිළිබඳව යොදා ගන්න අදහස පිළිබඳව යොදා ගන්න ආකාරය පිළිබඳව එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන මේ පටිච්ච කියන වචනය හැම තැනකදීම යොදාගන්නේ කැමැත්තෙන් බැඳිලා මුලාවටපත් වෙන අර්ථයෙන් නෙවෙයි. මේ රාග, දේශ, මෝහ මුසුවිච්ච අර්ථයෙන් හැමතැනම පටිච්ච කියන වචනේ යොදාගන්නේ නැහැ. එහෙම යොදාගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන මේ විපාක අවස්ථාවේදීත් අපි කතා කරලා තියෙන විපාක පටිච්ච සමුප්පාදයක් ගැන. එහෙනම් මෙතනදී මේ විපාක පටිච්ච සමුප්පාදය කියන එක චුට්ටක් අපි විග්‍රහ කරගන්න ඕන. නැත්තම් මෙතනදී අපි සත්ව පුද්ගල යාන්ත්‍රණයක් විදිහට අරගෙන මේක වැරදි විදිහට වටහා ගන්නවා. අපි කල්පනා කරලා බලන්න ඕන. අතීත හේතුවක පල්ලයක් වශයෙන්. එහෙම නැත්නම් අතීත පුඤ්ඤාභි සංකාරයක අපුඤ්ඤාභි සංකාරයක ඵලයක් වශයෙන් මේ මොහොතේදී අපිට යම් කිසි සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ගොඩනගලා දෙනවා. මෙන්න මේ ගොඩනගෙන මොහොතේදීත් අපිට පටිච්චයක් තියෙනවා. මේ පටිච්චය කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන මේක මේ සත්ව පුජ්‍යල යාන්ත්‍රණයකින් සිද්ධ වෙන එකක් නෙමෙයි මේක ක්‍රියාවලියක්. අතීතේ හදපු හේතුවක ඵලයක් වශයෙන් අපිට මේ මොහොතේදී සංකතයක් ගොඩනගලා දෙනවා. පෙනෙන જાතියක්, ඇහෙන જાතියක් විදිහට අපිට ගොඩනගලා දෙන ක්‍රියාවලියක් තියෙනවා. දැන් මෙතනදී අපි විග්‍රහ කරගන්න ඕන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන තැනදී මෙතනදි මේ පටිච්ච කියන පදේ විග්‍රහ කරලා තියෙන්නේ මේ පටිච්ච සමුප්පාද චක්‍රයක් පිළිබඳ නෙවෙයි. මෙතනදී අපිට මේ විග්‍රහ කරලා තියෙන්නේ ඇහැයි රූපයයි පටිච්ච වෙනවා. එනම් මේ ඇහැයි රූපයයි පටිච්ච වෙනවා කියන අර්ථය තියෙන්නේ ඇහැට රූප ගැලපෙනවා. එහෙනම් කනයි ශබ්දයයි පටිච්ච වෙනවා කියලා කියන්නේ කනට ශබ්ද ගැලපෙනවා කියන අර්ථයෙන්. එහෙම නැතුව මෙතනදී අපි මේ කැමැත්තෙන් බැඳෙනවා කියන අර්ථයක් නෙමෙයි කියන්නේ. එහෙනම් මෙන්න මේ ඇහැට රූප පටිච්ච වීම කනට ශබ්ද පටිච්ච වීම නාසයට ගන්ධ පටිච්ච වීම දිවට රස පටිච්ච වීම කයට ස්පර්ශ පටිච්ච වීම කියන එක මෙන්න මේ කාරණාව අව්‍යාකෘතව එහෙම නැත්නම් මේක අව්‍යාකෘත ධර්මයක් විදියට හඳුන්වන්න හේතුව අව්‍යාකෘත පටිච්ච සමුප්පාද කියලා විග්‍රහ කරන්න හේතුව මේක පොදුවේ සෑම සියලු දෙනාටම මේ පුජ්‍යල දෘෂ්ටියෙන් ඉවත් වෙලා බලන්න ඕන කාරණාවක් මේක මේ පොදු පටිච්ච සමුප්පාද. එහෙම නැත්නම් මේ විපාක පටිච්ච සමුප්පාදය කියන්නේ අතීතයේ අපි කරපු හේතුවක ඵලයක් වශයෙන් පුඤ්ඤාභි සංකාරයක අපුඤ්ඤාභි සංකාරයක ඵලයක් වශයෙන් මේ මොහොතේ ඇහැ කන නාසය දිව ශරීරය ලබලා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පහළ වෙනකොට මෙන්න මේ අතර මොකද්ද වෙන්නේ පටිච්චයක් එහෙම නැත්නම් ගැළපීමක් සිද්ධ වෙනවා ඇහැට රූප ගැළපෙනවා කියන අර්ථය ඇහැට ශබ්ද ගැළපෙන්නේ නැහනේ මෙන්න මේ අර්ථයෙන් තමයි මෙතන පටිච්ච කියන අර්ථය විග්‍රහ කරලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පටිච්චය කියන එක හොඳට තේරුම් ගන්න ඕන අරහතුන් වහන්සේට විතරක් නෙවෙයි මේ අරහතුන් වහන්සේ කියන්නේ සත්වයේ පුජ්‍යලයක් නොවනවා වගේම සියලු තැනම සත්ව පුජ්‍යල සංඥාවක් නෙවෙයි මෙතන තියෙන්නේ මෙතන තියෙන යම් කිසි ක්‍රියාවලියක්. මෙන්න මේ ක්‍රියාවලිය තුල මුලින්ම ගොඩ නැගෙන ක්‍රියාවලිය තමයි මේක ක්‍රියාවලියක් මේ ක්‍රියාවලිය මූලික අවස්ථාව තමයි මේ අව්‍යාකෘත විදිහට පෙන්වන්නේ. එහෙනම් මේ අව්‍යාකෘත විදිහට පෙන්වන තැන අපි හොඳට තේරුම් ගන්න ඕන මේක ව්‍යාකූල වෙලා නැහැ. තාම මෙතනට රාගයේ, දේවේසේ, මෝහේ මුසු වෙලා නැහැ. එහෙම නැත්නම් ලෝභ, දේශ, මෝහ, අලෝභ, ආදේශ, අමෝහ මු වෙලා නැහැ. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය අවිද්‍යාව ඇසෙන් පරිහරණය කරන මොහතක තමයි මෙතනදී මේක ලෝබදේශ මෝහයක්කෝ අලෝත්ප අධ්‍යේශ අමෝහයක් එක්ක ක්‍රියාත්ම කන අවස්ථාවට එන්නේ. දැන් අපි කල්පනා කරල බලන්න ඕන. ඇහැයි රූපයයි චක්කු විඤ්ඥානය එකතු වෙලා. මෙන මෙතනදි සුකවේදනාවක්කෝ දුක්වේදනාවක්කෝ උපේක්ෂා වේදනාවක් උපදින්න පුළුවන්. එනම් දැන් අපි කල්පනා කරලා බලනවා. ඇයි මේ සුකවේදනාව දුක්වේදනාවක් උපේක්ෂා වේදනාව උපදින්න පුළුවන් කියලා කියන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇහැට රූප පෙනුනට පස්සේ උපේක්ෂාව පමණයි තියෙන්නේ. සුඛ වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා මෙතනදී ලැබෙන්නේ නැහැ කියන කාරණාව. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී. අපිට අතීත හේතුවක ඵලයක් වශයෙන් විපාක චක්කු විඥානය තමයි මේ මොහොතේ ගොඩනගන්නේ. මෙන්න මේ විපාක චක්කු විඥාණයට අපි තේරුම් ගන්න ඕන අපි මේ පුරුදු කරපු පුරුදු දිනවා. මෙන්න මේ පුරුද්ද මතුවලා ඇවිල්ලා ප්‍රිය මනාප හෝ අප්‍රිය අමුදුර කියන රූපාලම්මනයක් අපිට මෙතනදී පටිච්ච වෙන්න පුළුවන්. දැන් මේ පුරුද්ද තුලින් තමයි මේ පටිච්චය ගොඩ නගලා දෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ විපාක අවස්ථාව තුල මෙන්න මේ ගතිය තුලින් එහෙම නැත්නම් අර ඇහැයි රූපයයි පටිච්ච වෙනකොට මෙතන හටගන්න චක්කු විඥානය තුලින් අර පුරුද්දට අනුව මොකද්ද වෙන්නේ එක්කෝ රූපේ ප්‍රිය මధుර වෙන්න පුළුවන් අප්‍රිය අමනාප වෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕන මෙතනදී. මේ ප්‍රියයි මధుරයි අප්‍රිය අමුදුරයි කියලා අර පුරුද්දට අනුව එන ටික තුල තාම ලෝභ දේශ මොහොවත් අලෝභ දේශ අමෝහවත් කියන එක නැහැ. එහෙනම් මෙතන අපි හොඳට නුවණින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව විමර්ශනය කරලා තේරුම් ගන්න තෝරගන්න වටිනවා. මෙන්න මේ ප්‍රිය මధుර අප්‍රිය අමුදුර කියන එක අපි මොකද්ද කරන්නේ? අන්න අවිද්‍යාවේ වැරදි මානෙ මනිනවා මොකද්ද? සත්පුජ්‍යල සංඥාවක් ගොඩනගාගෙන අනේ මේක මටනේ පේන්නේ මාව පිනව ගන්න පුළුවන්නේ. එහෙනම් මේ අමදුර ස්වභාවය මටනේ දැනෙන්නේ අනේ අයියෝ කියලා මෙන්න මෙතනින් මනින ස්වභාවයකට පත් කරගන්නවා. මෙන්න මේ මැනීමත් එක තමයි යන්න අවිද්‍යාව ගොඩ නැගෙන්නේ. මෙන්න මේ අවිද්‍යාවත් එක තමයි යන්න දිටිගත වෙන තැන ගොඩ නැගෙන්නේ. එහෙම නැත්නම් දැන් මෙතනදී තමයි රාග දේශ මොහ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ මෙන්න මේ අවිද්‍යාවෙන් යුක්ත මේක තීරණය කළා මැනලා උද්දච්චයකටපත් වෙලා මම කියන සංඥාවෙන් අරගෙන අන්න මේක පස්සේ රෝද ගහලා රෝද ගහලා තමයි දැන් මෙන්න මේ අර මතු කරපු ගතියට මොකද්ද උනේ අන්න මෙතනදී පටිච්ච කියන එක තමයි පටිච්ච සමුප්පාද චක්‍රය ගොඩ නගන එක. දැන් මෙන්න මෙතනදී පටිච්ච වෙලා මොකද්ද කරන්නේ? නැවත නැවතත් රාග දේශ මෝහ මුසු කරගන්න ක්‍රියාවලිය සිද්ධ කරනවා. මෙන්න මේක තමයි මෙතන විග්‍රහ කරලා පෙන්වන්නේ. එරන් දැන් අපි තේරුම් ගන්න ඕන මේ විපාක වශයෙන් කෙනෙකුට මේ බාහිර ලෝකය තුල දකිනකොට අතීත සංසාර ගමන තුල මේ මොහොතදී පහළ වෙන විපාක චක්කු විඥානයේ ගොඩනගන්නේ අර අතීත සංසාර ගමනේ සකස් කරපු හේතුවක ඵලයක් වශයෙන්. අන්නේ හේතුවක ඵලයක් වශයෙන් සකස් කරපු මෙන්න මේ මොහොතේ ලැබෙන ක්‍රියාවලිය අන්නාර පුරුද්ද තුලින් මතු කරලා දෙනවා. මොකද මේ විපාක චක්කු විඥානයේ ගොඩනගනවා කියලා කියන්නේ මේක පුරුද්දත් එක්ක ඇඳිලා එන එකක්. මෙන්න මේ පුරුද්ද මතුවෙනකොට යම් කෙනෙක් අඳුනගත්තා නම් මේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව හෝ උපේක්ෂා වේදනාව වශයෙන් යමක් ගොඩ නගනවා නම් මේක සංකතයි. එනම් මේක ගොඩ නගන ධර්මතාවයක්. මෙන්න මේ සංකතය අபிසංකරණය කරන්න යන මුලාව තමයි මෙන්න මෙතන සටගන්න ඊළඟ ක්‍රියාවලිය. මේක තමයි පටිච්ච සමුප්පාද චක්‍රය එහෙම නැත්නම් සංසාර ගමන ගොඩ නගන ක්‍රියාවලිය. එහෙනම් අර මුලදී ඇහැට රූපයක් පටිච්ච වෙලා සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවක් ගොඩ නගලා දෙනවා මෙන්න මේ මොහොත අපි හොඳට තේරුම් ගන්නවා මේක විපාක. මෙන්න මේ විපාක චක්කු විඥානය කියන්නේ. අන්න අතීත හේතුවක ඵලයක් වශයෙන් මේ මොහොතදී අර චක්කු විඥානයේ පුරුද්දත් එක්ක මතුවෙන ක්‍රියාවලිය. හැබැයි මේ පුරුද්ද අපි තේරුම් ගන්න ඕන. ඕක ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඔන්න ඕක අපි මොකද්ද කරන්නේ? මම වශයෙන් මනිනවා. අවිද්‍යාවෙන් මනිනවා. මැනලා අනේ මේ ප්‍රියමధుර ස්වභාවය පේන්නේ මටනේ. ඒ නිසා මට පුළුවන් කමක් ලැබෙනවා මගේ හැපිනවන්න කියන අන්න වැරදි මතයට වැටිලා. මෙන්න මෙතනින් තමයි පටිච්ච සමුප්පාද චක්‍රය ඊළඟට ගොඩ නගලා දෙන්නේ. එහෙනම් මේ අවිද්‍යාව තුල ඉන්න තාක් මෙන්න මේ වැරදි මිම්මෙන් මැනලම තමයි මේ ආස්වාද කියන මර උගලට අහු වෙන්නේ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්නවා. මේ සුඛ වේදනාව දැනෙනකොට ඒක මේ ආස්වාද කියන මර උගලට අහු වෙච්ච තැන නෙවෙයි. මෙන්න මේ සුඛ වේදනාව. අර බයට එන දුක්ඛා කියන අර්ථයෙන් නොදකින තාක්කල්. එහෙනම් අපි තේරුම් ගන්නවා මෙන්න මේක මර උගුලක්. මේ සැප වේදනාව කියන එක මහා මර උගුලක්. මේ ප්‍රියමధుර ස්වභාවය කියන එක මර උගුලක්. එහෙනම් මේකට අපි මොකද්ද වෙන්නේ මුලාවටපත් වෙලා මේකට අහු වුණොත් මෙතනට තණ්හා වුණොත් මේක කැමැත්තෙන් ඉච්ඡාවෙන් බාරගත්තොත් මේක තමයි විකෘතිය. මේක තමයි මුලාවටපත් වෙන ගමන. එහෙනම් මෙන්න මේක. සුඛ වුණත් දුක්ඛ වුණත් උපේක්ෂා වුණත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා අපිට නුවණින් ප්‍රඥාවෙන් යුක්ත විමර්ශනය කළා බයට්ටේන දුක්ඛා කියන අර්ථයෙන් දැක්කනම් අන්න එතනදී මුලාවටපත් වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ සුඛ වේදනාව කියන එක බයාර්ථයෙන් අපි දුක දකින්න ඕන. එහෙනම් ඊට පස්සේ අපි තේරුම් ගන්නවා. යම්කිසි දුක් වේදනාවක් තිබුණා නම් අන්න ඒ මොහොතදී මේ දුක් වේදනාව අපිට තේරෙනවා කොහොමත් මෙන්න මේ දුක මහා උලක්සේ පේන්න පටන් ගන්නවා. එහෙනම් අපි ඒනකට තේරුම් ගන්න ඕන. යම්කිසි උපේක්ෂා වේදනාවක් තුල අපි පවත්වන්න ඕන අනිච්ච සංඥාව කොයි විදිහටද කියලා. අපි හිතන්න ඕන. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් සියල්ල අතහැරලා දාලා අනේ මට නිදහසේ ඉන්න වටිනවා නම් කියලා. කැලේකට ඇවිල්ලා වාඩි වෙනවා. දැන් මේ කැලේකට ඇවිල්ලා වාඩි වෙලා නිදහසේ ඉන්නවා අනේ මට පුදුම නිදහසකින් ඉන්න ඕනි කියලා උපේක්ෂා සිතක් පවත්වගෙන. ඉතින් මෙහෙම ඉන්න මොහොතක අන්න ඇවිල්ලා මෙතනට අපි හිතමු ඇවිල්ලා මදුරුවෙක් ඇවිල්ලා මදුර රංචුවක් කියලා වටේ විදින්න පටන් ගන්නවා. අන්න මේ උපේක්ෂා වේදනාව පවා මෙන්න බැඳිලා පවත්ත ගන්න ගිය එකක්. මේකක් මේ ඉච්ඡාවෙන් පවත්වන්න ගිය එකක්. හැබැයි මේක ඉච්ඡාවට පවත්වන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්න ඕන. මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියන මෙන්න මේ වේදනා තුනම අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේක අභිසංකාර කරලා මෙන්න මේක පිනවන්න පුළුවන් ආස්වාදයක් විදිහට අරගෙන මර උගලකට වැටෙන්න ගියොත් මෙන්න මේක මම කියන අවිද්‍යාව මැනලා ගන්න පටන් ගත්තොත් අන්න එතනින් එහාට තමයි අභිසංකාර සකස් වීමේ ක්‍රියාවලිය ක්‍රියාදාමයේ සකස් වෙන්නේ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්නවා. මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා ගොඩනගා ගන්න යමක් උපකාර වෙනවා ඒක අන්න අතීත හේතුවක ඵලයක් වශයෙන් මේ මොහොතේ ඉපදිච්ච ඇහැ කන නාසය දිව ශරීරයත් එක්ක රූප සද්ද ගන්ධ රස අරමුණා පටිච්ච වෙනකොට මොකද්ද වෙන්නේ අන විපාක චක්කු විඥානය ගොඩනගෙනවා මේ විපාක චක්කු විඥානය කියන එක අන්න පෙර පුරුද්දෙන් මතු කරලා දෙන එකක් මේ පුරුද්දට අනුව මේ විපාක චක්කු විඥානය තුල සුඛ හෝ දුක්ඛ අදුක්කම සුඛ එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන සුඛ හෝ දුක්ඛ උපේක්ෂා වේදනාවක් තියෙනවා මේ සියල්ල මොකද්ද අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන ධර්මතාවය මෙනෙහි කළා මෙන්න මෙතනින් එහාට අபிසංකාර කිරීමේ ක්‍රියාවලියයි අපි නතර කළ යුත්තේ නැවැත්තිය හැක්කේ. එනම් හැමදෙනාටම තිරුවන් සරණයි මේක නැවත නැවතත් නුවණින් ප්‍රඥාවෙන් විමසත්වා